මේ පිනතුන්ට විස්තර කළේ ඉතිවිත්ත පාලුරියන අර පූර්ව නිමිති පිළිබඳ වූ සූත්‍රය. අද මා කියන්නට අදහස් කරන්නේ කවුරුවත් දැනගෙන තිබෙන දහම් පාසල් වල ඒ වගේම ඒ දිනපතා පාසල් වලත් බුද්ධ ආගම ඉගෙන ගන්නා ළමයින් ඉගෙන ගන්න සූත්‍රයක් වන වසල සූත්‍රය ගැන. ඒ මේ වසල කියන වසල වාදය වසලයාය පහත් කුලවතාය නැත්නම් චණ්ඩාලයාය ලංකාවේ පාවිච්චි කරන වචනය නම් රුඩියාය. එහෙම ව්‍යවහාර ලෝකෙහි විශේෂයෙන්ම මේ පෙරදිග රටවල කවදා තිබෙනවා. මට දැනගන්නට ලැබී තිබෙන පරිදි මේ බුද්ධ ආගම පවත්නා රටවල් අතුරේ මේ ලංකාවේ බොහොම පිරිසුදු බුද්ධ ආගම පවතිනවාය කියන මේ උදාරම් ප්‍රකාශයේ කියන බෞද්ධයන් සිටින මේ රටේ මේ කුලවාදයේ කියන එක බොහොම තදින් ඔළුවට අරගෙන තිබෙනවායි කියන එක කියනවා. බුරුම රටේ එහෙම කුලෙයි කියලා එකක් නැtei කියලායි මට දැනගන්නට ලැබුණේ. කුලයක් කියන එකක් බුරුම රටේ නැහැ. මේ ලංකාවේ භාගම ඒ මේ කුල මානය පිළිබඳව බොහෝම තදින් විග්‍රහ කරන ධර්මයක්. එහෙම ධර්මයක් පිළින රටේ ඒ ඒක බොහොම තදින් මිනිසුන්ගේ සිත් සතන් තුළ කාවදී ඉතින් ඒකටම හරියන එකක් තමයි ඒකටම සම්බන්ධ එකක් තමයි කුලය පසක තිබෙදී මේ ජාතිය කියන එකත් අල්ලාගෙන බෙදෙන්නේ. දැන් කොහොම හරි කවර රටක වුණත් මිනිසුන්ගේ ඔවුනොවුන් සමග තිරෙන ඒ සම්බන්ධතාව කැඩී ගියොත් ඒ රට නිකම් පෙනුමට බලවත් වෙයි කියලා පෙනුණා. දුර්වල රටක්. දැන් අපි ගන්න පවුලක් කියන්නේ ඒ පවුලක එක ගෙදරක වාසය කරන පිරිස. ඒ පිරිස එකාමෙන්ම සමගි දහමින් බැඳිලා ඉන්නවා නම් ඒ ගෙදර බලයක් තිබෙනවා ශක්තියක් තිබෙනවා. ඔවුනොවුන් ඔවුනොවුන් සමග විනිලනම් සිටින්නේ ඒක Tamange පිටත්තර සතුරන් විසින් කළ යුතු වැඩක්. නමුත් Tamanම ඒක කරගෙන තිබෙනවා. එහෙම නිසා ඒ අය බොහොම දුබල පිරිසක්. ඒ දුබලකම කාහටවත් හොඳ එකක් නෙවෙයි. ඒ නිසා ඒබඳු දේවල් නැති කරන්න. විශේෂයෙන්ම බෞද්ධයන්. බෞද්ධයන් ඒවා ඒ තරම් සැලකිය යුතු දේ හැටියට පිළිගන්නට සුදුසු නැහැ. ඒක බුද්ධාගමත් සමග එකට ගලපන්නට. අප දන්න. අප දත යුතුයි ලෝකයේ තිබෙන යම් සම්මතානුකූලව උසස්ය පහත්ය කියන එහෙම කුල ගැන ලෝකයාගේ පිළිගැනීම. නමුත් ඒක බෞද්ධයන් හැටියට අප දැක්විය යුතු එකක් නෙවෙයි. මේ සමහර විටක තමන්ගේ කර්මය නිසාම එහෙම වන්නටත් බැරි. එහෙම වන්නට බැරි නෑ. ඒක බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ එහෙමත් උගන්වනවා. නමුත් ඒ ඒ ඉගැන්වීම කර්මයේ පිළිබඳ වූ ඉගැන්වීමක්. විසක මේ එකිනෙක කෙනාට තමා උසස්ය අනිකා පහත්ය කියලා සලකන්නට කරන ලද ඉගැන්වීමක් නෙවෙයි. එහෙම කිරීම හේතු කොටගෙන වන්නේ නම් Taman කර්ම රැස් කර ගැනීම. ඒ කර්ම හේතු කොටගෙන Tamanට එහෙම පහත් බවක් අනාගතයේදී ලබන්නටත් ඒ හේතු වෙනවා. ඒ නිසා මේ වසල සූත්‍රයේ කියන එක දැනගත යුතු එකක්. කවුරුන් කවුද පහත් කරත්තා වසලයා රොඩියා එහෙම නැත්නම් කුලහීනයා කියන මේ නම ලැබීමට සුදුස්සා කවුද කියන ඒ බව බුදුරජාණන් වහන්සේ මේ සූත්‍රයෙන් දේශනා කොට වදාළා. එක් සමයකදී අපේ තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ සවැත්නුවර ජේතවනාරාමයේ යන අනුන්තික සිටුමා විසින් කරවන ලද ඒ දේවරම් විහෙරෙහි වැඩ වාසය කරන සමයකදී සිදු වූ සිද්ධියක් මේ නිදාන කතාව. එකල්හි භාග්‍යවතුන් වහන්සේ పూర్වාග්නේදී పూర్වාග්නේදී කියන්නේ උදේ කාලයේදීම ඒ සිවුරු හඳ පුරවා පාත්‍රය අරගෙන සවැත් නුවරට බිඳු පිණිස තිරිසි. ඒ සවැත් නුවර පින්දපාතේදී වැඩම කළා. එහෙම වැඩම කරන ලද බුදුරජාණන් වහන්සේ සපදාන චාරිකාවෙහි හැසිරෙන්නේ සපදාන චාරිකාවේ කියන්නේ ගෙපිලි වලින් පිදුසිඟා යාම. ඒ ගෙපිලි වලින් පිදුසිඟා යන බුදුරජාණන් වහන්සේ අග්ගික භාරද්වාජ කියන භාත්මණයාගේ ඒ නිවස ගෙදර තිබෙන මේ ස්ථානෙන් වැඩම කළා. ඒ වැඩම කිරීම සඳහා වහන්සේ වඩිනකොට මේ අවස්ථාවේදී ඒ අග්නික භාරද්වාජ කියන ඒ ධාත්මයා ඔහු ගිනි දෙවියා පුදන කෙනෙක්. ඒ වගේම හෝම පූජාව පවත්වන කෙනෙක්. හෝම කියන්නේ මේ ඒ ගිනි දෙවි පිළිම සඳහා ඒ ඒකෙන් පුදන්නේ අය භක්මයාව. ඒ පිළිමට හොඳට ආහාර පිළියෙල කරලා ඒ ඒ පූජාව කරන්නේ. ඉතින් මේ පූජාව පිළියෙල කරමින් සිටින අවස්ථාවකදී බුදුරජාණන් වහන්සේ ඒ සපදාන චාරිකාව කියන ඒ ගෙපිලි වලින් පිළිසිඳා යාමේදී මේ අධික ಭಾರද්වාජයාගේ නිවස තිබෙන තැනකම් පැමිණි. ඒ පැමිණෙනු මොහු දැක්ක දුර සිටමයි. අග්ගික භාරද්වාජ කියන මේ බ්‍රාහ්මණයා දැක්කා බුදුරජාණන් වහන්සේ එනවා. දුරදිම දැක්කා. ඒ ගෙදරට එන්නට ඉස්සෙල්ලා නමුත් මේ ඔහු මේ හෝම පූජාව ඒ ගිනි දෙවි පිළිවීම කියන මෙය සූදානම් කර තිබෙන තැනට එන්නට කලින්ම බුදුරජාණන් වහන්සේට ආමන්ත්‍රණය කොට කියනවා මෙම తත්‍රේව මුණ්ඩක తත්‍රේව සමනක తත්‍රේව වසලක තිත්තාපි. ඒ කියන්නේ තත්‍රේව මුණ්ඩක. ඒක මුණ්ඩක මුඩු ශ්‍රමණය. හිස මුඩු කරගෙන ඉන්නා ශ්‍රමණය. තත්‍රේව සමනක. ඒ මේ සමනක තත්‍රේව සමන කියවනම් ඒක ගෞරවාන්විත වචනයක්. සමනක කියවේ පහත් ශ්‍රමණයාව කියලා කියනවා. ඒ පහ ක්‍රමණය. තත්වේව වසලක තිත්තානි. වසලය. ඔතනම ඉන්නේ නවතින්නේ. මෙහාට එන්න එපයි. ඒ මොකද ඔහු සලකන පරිදි ඔහු ඉතා පිරිසිදුව කරන්නට යන මේ Tamanගේ ආගමික කෘත්‍යය අපවිත්‍ර කරන්නට පැමිණෙන කෙනෙක් මේ බුදුරජාණන් වහන්සේ. වහන්සේගේ පැමිණීමෙන් මේ අපවිත්‍ර වෙනවා. ඒ නිසා මහා දෙන්නට එපා. වසලක කියලා ඒ වසල වාදයෙන් කතා. උතන ඉන්නේ. නවතින්නේ. බුදුරජාණන් වහන්සේ මේ ස්ථානයට වැඩම කළේ ඒ දිනෙහිදී මේ අග්ගික භාරද්වාජ බ්‍රාහ්මණයාට සිදුවන අර්ථය යහපත සලකා ඔහු තමන් වහන්සේ එහි වැඩම කළ විට මේ විදිහේ ප්‍රකාශ කරන බව ඔහුට මේ වසලයාය කියන මේ වසල සූත්‍රය දේශනා කිරීම නිසා ඔහු තුනුරුවන් සරණ ගිය උපාසකයෙකු බවට පැමිණෙන බවත් දැනවදාරා බුදුරජාණන් වහන්සේ මේ හිඳපාතෙහි වඩිනකොට මේ මේ බ්‍රාහ්මණයාගේ ගෙදරටත් හිඳපාතෙහි වැඩි. ඒ නිසා වහන්සේ දන්නවනේ මේ පිනතුන් දැන් අපට කවුරු හරි ඒ විදිහේ කතාවක් කියවොත් අප අතරේ බොහෝ දෙනෙක් එයා ඒ තැනත්තාගේ සමහර විටක දත් කැඩෙන්නට ගහවි. සමහර කෙනෙක් සමහර කෙනෙක් මරා දාන්නටත් බැරි නෑ. එහෙම ඉන්නවා මිනිස්සු. එහෙම මිනිස්සු ඉන්නවා එයාට හිතනවා මට මේ තරම් විශාල විග්‍රහයක් කළ මොහුව ජීවතුන් අතර තබන්නට සුදුසු නෑ. එහෙම හිතන්නද? අනිත් එක මේ විදිහේ නිග්‍රහයක් මට කළ මොහුට මේ වගේ නිග්‍රහයන් ඊට පස්සේ නොකරන්නට පාඩමක් උගන්වන්නට ඕනේ කියලා තමන් නීතිය අතට අරගෙන ඔහුට උගන්වන්නට ලැහිස්ති වෙනවා. එහෙමනම් සාමාන්‍ය මිනිසුන්ගේ తත්වය බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේ සර්වඥ සියලු කෙලෙස් නැති කළ උතුමාණන් බැරි මේ කාගේවත් දෝෂාරෝපණයකින් එහෙම වෙනස් නොවන උතුමාණන් වහන්සේ දැරිත් උන්වහන්සේ Tamanගේ ඒ ප්‍රකෘති తත්වයේ කිසිදු වෙනසක් කරගන්නේ නැතිව දැන් අපිට ඒක කරන්නට බෑ අපිට සමහර විටක අපි දෙන්නේ නැති වුණා මේක අපිට කරන ලද විග්‍රහයක් ඒ නිසා අපි හිත නරක වුණා මේ ක්‍රෝධයටපත් වුණා කියන ඒ බව නොපෙන්නවා ඒ ක්‍රෝධයක් සිටේ ඇති කරගන්නට හොඳටම ඉඩ තිබෙනවා. බුදුරජාණන් වහන්සේට එවන්නක් කොහොමදවත් වන්දන. උන්වහන්සේම ප්‍රකාශ කරලා තිබෙනවානේ අහං නාගෝව සංගාවේ ඡාපාතෝ පතිතං සරණ අතිවාක්‍යං තිතික්ඛසං දුස්සීලෝහි බෞද්ධං මහන්සේ එහෙම ප්‍රකාශ කරලා තිබෙනවා අහං නාගෝව සංගාමේ තමන් වහන්සේ හරියට යුද්ධයට පිවිසි ඇතෙක් වගේ යුද්ධයට ගෙන යන ඇතාව හොඳට පුරුදු කරලා යන්න. පුරුදු කරලා. ඒ ඇතා ඒ යුද්ධ කරන විට තමන් ආරක්ෂා සහිතව යුද කරන බව දැනගත හැක්කේ ඇතා තමන්ගේ හොඳ බොහෝම පරිස්සම් කරනවා. හොඳ පරිස්සම් කරගෙන තමයි යුද්ධෙහි කරන්නේ ආරක්ෂා කරන්නේ ඒ තමන්ගේ ජීවිතයේ පිළිබඳව තිබෙන ආශාව අත්හල විට හොඳ පිළිබඳව තිබෙන ආරක්ෂාව අත්හරින අත්හැරලා ඒ මොනවා වුණත් කමක් නැtei කියලා යුද්ධය කරනවා ඒකයි අතාලි පත්තු බුදුරජාණන් වහන්සේ වදාරනවා තමන් වහන්සේ යුද්ධයට පිවිසි ඇතෙකු වගේ අහං නාගෝව සංගාමී ඡාපාතෝ පතිතංකර හැම පැත්තෙම එහෙම මේ දුණු වලින් විදින ඊතල වදිනවා. එහෙම වැදුනත් පසුබටේ එන්නේ නැතුව පසුබටින්නේ නැතිව ඉදිරියට යනවා උන්වහන්සේ. උන්වහන්සේ ඒ යුද්ධය ගැන ප්‍රකාශ කරලා කියනවා. අතිවාක්‍යං ඉතික්කිස්සං මේ මිනිසුන් කියන අතිවාක්‍ය ඕනකට වැඩි වචනනේ. ඈ අතිවාක්‍යය කියන්නේ නිකම් බොරුවට කියන චෝදනා මුකයෙන් ප්‍රකාශ කරන නුයික් වචන. ඒවා තිතික්කිස්සම් තිතික්කිස්සම් කියන්නේ ඉවසනවා. ඉවසනවා. මක්නිසා ඒ ඉවසන්නටත් පුළුවන් මහක දන්නවා. එවන්ද කියන්නේ කවුද? කවුද කියන්නේ? හොඳ මිනිස්සේ හැදුණු මිනිහෙක් මේ අපි කියනවනේ හැදුණු මිනිහයි කියලා. ඒ හැදුණු මිනිහෙක් කියන වචනයක් නෙවෙයි. යම් හැදියාවක් තිබුණා නම් ඒ හැදීම නිසා Tamante ඒ වචනය ප්‍රකාශ කරන්නට බෑ. නොහැදුණු මිනිහ නොහැදුණු මිනිහෙකුයි එහෙම වචනයක් ප්‍රකාශ කරතොත් ප්‍රකාශ කරන්නේ. අන්න ඒ ඒ කරන ප්‍රකාශ තමයි අතිවාක්‍ය. අතිවාක්‍ය ඕනාට වැඩි කිසි හරයක් නැති වචන චෝදනා ඒවා තමන් වහන්සේ ඉවසන. මක් නිසාද? ඒව ඉවසන්නට ඕන. ඒවා කියන්නේ කවුද? කවුද කියන්නේ? දුස්සීලෝහි බහුජනෝ. මේ ලෝකයේ වැඩි දෙනා දුස්සීලයෝයි. දුස්සීලයෝ. සීලයක් නැහැ. මේ සීලයක් නැති කෙනෙකුට මොනවද කියන්නට බැරි. ආසෝ. ඕන දෙයක් කියත. ඉතින් කියන එක නම් හිතන්නේ Taman කියනකොට එතන ඉන්න ලොක්ක තමයි. Taman කියනකොට අනිත් ඔක්කොම Taman කියන දේ අහගෙන ඉන්නවා. මේ අන්‍ය යන්ත්‍ර ගණිනේවා, දුස් කියනේවා, තව නැත්නම් කාට හරි බන්නේ එකක්. ඒක කරන්නේම Taman ඉහළ තැනක සිටිවි. Taman හිතින් ඉහළ තැනක ඉඳගෙන කියලා. දැන් මේ වගේමයි මොහු වෙන කාරණයක් නිසා මොහුට වෙලා තිබෙනවා. මොහුගේ දෘෂ්ටියේම වැරද්ද. මොහු කීගෙන තිබෙන මිත්‍යා දෘෂ්ටියේ හැටියට මේ විදිහේ හිසමුඩු කළ කෙනෙක් මෙබඳු අවස්ථාවකට අරි තමන්ට මුණගැසෙන එක පවා ඒ කරන පවිත්‍ර දේ අපවිත්‍ර වීමට කාරණයක්. ඒ නිසා ඉන්නේ එපා මෙතනට ඔහොම නවතින් වෙයි. ශ්‍රමණකය, වසලකය කියලා බුදුරජාණන් වහන්සේට ප්‍රකාශ උන්වහන්සේ බා අධික භාරද්වාජයෙන් අහනවා ජානසි අනත්වං බ්‍රහ්මන වසලංවා වසල කරමිනවා ධම්මේ මේ බ්‍රහ්මනේ ඔබ ධම්මෙ හිත ඒ වසලයා කියන්නේ කවුද? ඒ වසල බවට පමුණුවන්නේ කවර කරුණු වලින්ද කියන එක ඔබ දන්නවා. වෙන්නේ. ඒක ඔහුගේ සිතට අදහසක් දෙනවා. Taman නොදන්න දෙයක් නෙමෙයි. Taman හිතාගෙන හිටියේ වසලයාය කියන්නේ මෙන්න මේ විදිහේ තත්ත්වයේ කෙනෙකුට. බුදුරජාණන් වහන්සේ අහනවා ඔබ දන්නවද වසලයා කියන්නේ කවුද? ඒ වසලයේකු බවට පමුණවන්නේ මොන ධර්මද මොන කරුණද මොන හේතුවෙන්ද කියන එක ඔබ දන්නවද? ඉතින් ඒක ඔහු දන්නේ නැහැ. ඒ දන්නේ නැති නිසා කියනවා නත්වාහං හෝ ගෝතම ඥානං වසලංවා වසල කරන්නේ වාධම්මේ. බවත් ගෞතමයන් වහන්සේ මම නොදනිමි. මේ වසලයාය කියන්නේ කවුද? ඒ වසල බවට පමුණුවන්නේ කවර ධර්මයන්ද කියන එක මේ මම දන්නේ නැහැ. ඒ නිසා සාධු මේ භවං ගෝතමෝ තථා ධම්මං දීසේතු යතහං ජානීයං වසලංවා වසල කරණේවා කම්මී. ඒ නිසා භවත් සින්වත් ගෞතමයන් වහන්සේ මට දේශනා කරන සේක්වා යම්සේ මම දැනගන්නෙන්ද වසලයා කියන්නේ කවුද? වසල කරන ධර්ම වසල බවට පමුණුවන ධර්ම මොනවාද? ඒවා මට දැනගත හැකි වන පරිදි ශ්‍රමණ භවත් ගෞතමයන් වහන්සේ මට එය කියා දෙන්න සේක්වා කියලා ඉල්ලා එවිට බුදුරජාණන් වහන්සේ වදාගෙනවා තේනහි භාක්මන සුනාහි සාධුකම් මනසිකරෝහි භාස්සාම එහෙනම් භාක්මණය ඔබට දැන් බුදුරජාණන් වහන්සේ භාක්මණය කියලාමයි කතා කරන්නේ භාක්මණය කියනකොට භාක්මණය ඔය කියන්නේ ඉහළ තලන්ති යෑනේ භාක්මණය එහෙනම් අහම් සුනාහි සාධුකම් මනසිකරෝහි හොඳට සිතෙහි සබා ගන්න. ඒ කියන්නේ මෙනෙහි කරන්න. මෙනෙහි කරන්නට කියන්නේ දැන් ධර්මය පිළිබඳව කියනවා ධර්ම ගම්භීර දේශනා ගම්භීර දැන් සාමාන්‍ය මේ පිළිවිලින් කියනවා නම් අර්ථ ගම්භීර ධම්ම ගම්භීර දේශනා ගම්භීර පටිවේද ගම්භීර කියලා ධර්ම සතරක් ධර්මී පිළිබඳ ධර්ම ගම්භීර අර්ථ ගම්භීර. අර්ථ ගම්භීර කියන්නේ අර්ථයේ පිළිබඳ වූ ගැඹුරු බව. දැන් ඒක පටිච්ච සමුප්පාදයට එකතු කරලා කියනවා නම් අර්ථය කියන්නේ හේතුව නිසා ඇතිවන්නා වූ ඵලය. ඒ ඵලය පිළිබඳව දැන ගැනීම අමාරු. ඒක ගැඹුරුයි. සාමාන්‍ය නුවණකට විශේෂ වන කරුණක් නෙවේ. ඒ නිසා දියුණු නුවණකින් දැනගත හැකි දෙයක්. ඒ අර්ථ ගම්භීරය. ධර්ම ගම්භීරය කියන්නේ ඒ අර්ථය දෙන දෙන්නේ කුමකින්ද? නැත්නම් ඒ ඵලය දෙන දෙන්නේ යම්කින්නම් ඒ හේතුව. ඒ හේතුව ධම්ම ගම්භීරය. ඒකත් දැන් මේකෙන් මේ එනවයි කිව්වම අපි කියමු කර්මයෙන් විපාක ඇති වෙනවයි කියන විට ඒ කර්මය කියන එකත් තේරුම් ගැනීමට අසීව අමාරු කරුණක් වන අතර ඒ කර්මය නිසා විපාක ලැබෙනවයි කියන විපාකය දැනගැනීමේ කියන එක අමාරු දුෂ්කර දැනගැනීම අමාරු දැන් අපිට පහසු දෙයක් වෙලා තියෙන්නේ ඒ කොහොමද ඒ බුදුරජාණන් වහන්සේ අපට මේ කාරණේ දේශනා කරපු නිසා ඒ දේශනාවට අනුව සිතා අපි මේ දෙක පිළිබඳව දැනගැනීමක් කර තිබෙනවා මිසක ඒ සම්පූර්ණ වශයෙන් අපේ නුවණින් ප්‍රතිවේධ කිරීමක් ප්‍රත්‍යක්ෂ කිරීමක් කළයි කියලා කියන්නට බෑ ඊළඟට දේශනා ගම්භීර ඒ දේශනාව දේශනා කිරීමේ කියන එක ඒකෙත් තියෙනවනේ ගැඹුරු බවක් ගැඹුරු බවක් කියන්නේ මේ කාරණය මෙලෙස දේශනා කළ යුක්තක්. මෙය මේ විදිහට කළ යුක්තක් කියන එක ඒ දේශනාවෙහි දක්ෂ සාස්ෘන් වහන්සේ නමක් මිසක අන් කෙනෙකුට කරන්නට පුළුවන් එකක් නෙවෙයි. දැන් ඒක තේරෙනවා. උන්වහන්සේ ධර්ම දේශනා කරපු අවස්ථාවවලදී සිදු වූ සිද්ධීලු මේ අන්‍ය අය ධර්ම දේශනා කරන අවස්ථාවවලදී සිදුවන දේ. කියන මේ දෙක බලනකොට ඒ දේශනා ගම්භීර කියන එකක් තේරුම් ගන්නට පුළුවන්. බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කරන අවස්ථාවලදී දහස් ගණන් ත්‍රිස සෝවාන් ආදී මාර්ගඵල අවබෝධය කරන අවස්ථා තිබෙනවා. සාමාන්‍ය කෙනෙක් ජනත් ශ්‍රාවකයන් වහන්සේලා ධර්ම දේශනා කරන විට ඒ තරම් තත්වයන් ඇති වෙන්නේ නැහැ. හේතුව ඒ දේශනාවේම තිබෙන ගැඹුරු බව. එතකොට උන්වහන්සේ දන්නවා මේ දේශනාව කළ යුතුයි. එක එක අවස්ථා ඒ ආකාරයෙන් පැවැත්විය යුතුයි කියන්නේ. ඒක අප කාහටවත් කරන්නට පුළුවන් එකක් නෙවෙයි. අපි දන්නා දෙයක් ඉගෙනගත්තු දෙයක් මේ ඉන්න පිරිසට තේරුම් ගත හැකි වෙන පරිදි කියා දෙනු මිසක මේ එකිනෙක කෙනාට මේ ධර්මය මේ විදිහටයි තේරුම් ගත හැකේ කියා බලබලා දේශනා කිරීමේ හැකියාවක් අපිට නැහැ. බුදුරජාණන් වහන්සේට ඒ තියෙනවා. ඒ නිසා ඒ දේශනා ගම්භීර බව ධර්මයේ පිළිබඳව බුදුරජාණන් වහන්සේගේ දේශනාවෙන්මයි දැකිය යුතු වන්නේ. ළඟට ප්‍රතිවේද ගම්භීරයි කියන එක ප්‍රතිවේදය කියන්නේ අවබෝධ කිරීම. අවබෝධ කිරීම දැන් අවිද්‍යා පත්‍ය සංඛාරා කියන්නේ අපිට නම් වශයෙන් අපි දන්නවා අවිද්‍යාව කියන්නේ දුක්ඛේ අඥානං දුක්ඛ සමුදය අඥානං දුක්ඛ නිරෝධේ අඥානං දුක්ඛ නිරෝධ ගාමිනියා පටිපදාය අඥානං අයං විච්ඡති අවිජ්ජා සංඛාරා කියන එකට පුඤ්ඤාදි සංඛාරෝ අපුඤ්ඤාදි සංඛාරෝ ආනිඤ්ඤාදි සංඛාරෝ අයං විච්ඡති අවිද්‍යාපච්චය සංඛාරා ওই විදිහට ඒ දෙක අපි දන්නවා දැන් මේ වචන වශයෙන් අපි ඉගෙනගෙන තිබෙනවා තව කෙනෙක් ඊටත් එහා දැන ගැනීමක් කරනවා අවිද්‍යාවෙන් කීවේ මේ දුක්ඛාදී චතුරාර්ය සත්‍ය ගැනීම ඒ නිසා හටගන්නා සංස්කාරයයි කීවේ පුඤ්ඤාදි සංඛාර අපුඤ්ඤාදි සංඛාර අවිඤ්ඤාදි සංඛාර වශයෙන් දක්වන ලද කුසල අකුසල කර්ම කියලා. නමුත් මේ කුසල අකුසල කර්ම පිළිබඳ තත්වාකාරය ඒ දැනගත් අය දන්නවද? නෑ එහෙම දන්නේ නෑ. එහෙම දන්නේ අපිට ඒ දැනුම නෑ. ඒ දැනුම එන අපට ඒ දැනුම සිදේ නම් අපට ඒ කම්ම විපාක ඥානය තිබෙන අයයි කියලා කියන්න ඕනේ. අපට ඒ කම්ම විපාක ඥානෙ නෑ. බුදුරජාණන් වහන්සේට ඒ තියෙනවා. මේ කර්මයයි මේ විපාකයි. නේ? දැන් ඒ කර්මයේ පිළිබඳ වෙන තැනනේ අවිද්‍යාපච්ච සංඛාරා කියන තැන. සංඛාරය. ඉතින් ඒක දැන ගැනීම බුදු නුවණකින්මයි සර්ව සම්පූර්ණව සිදුවන්නේ. ඉතින් ඒ සර්ව සම්පූර්ණව සිදු කරන්නට බුදු නුවණම අවශ්‍ය නම් ඒකින් පෙනෙනවන කොයිතරම් ගැඹුරු කරුණක් විය යුතුද මේ කියලා. වෙන නුවණකින් සම්පූර්ණයෙන් ඒ කාරණිය දැනගන්නට බෑ. වෙනකක් තවා සරියුත් මහ රහතන් වහන්සේගේ නුවණින්වත් ඒ පිළිබඳ සර්ව සම්පූර්ණ අවබෝධයක් ලබන්නට බෑ. ඒ විදිහයි එහි තිබෙන ගැඹුරුකම. ඒ ප්‍රතිවේද ගැඹීරය. අවබෝධයේ තිබෙන ගැඹුරු බව. මෙන්න මේ ධර්මයේ උන්වහන්සේ දේශනා කරන විට දැන් සුනාහි හොඳට ආහන්නට කියනවා. ඒ අහන්න කියන්නේ නැත්නම් ඒ ධර්ම ගැඹීර බව හා දේශනා ගම්භීර කියන මේ දෙක තිබෙන බැවින් ඇසීම හොඳට කරන්නට ඕන නැත්නම් එයින් වැඩක් වෙන්නේ නැහැ තමයි ධර්ම ගම්භීරත්වයයි දේශනා ගම්භීරත්වයයි තිබෙන ඒ නිසා හොඳට අහන්නට ඕන ඊළඟට අර්ථ ගම්භීරත්වයකුත් තියෙනවා ප්‍රතිවේද ගම්භීරත්වයකුත් තියෙනවා ඒ දෙක සඳහා කෙනෙක් ඒක හොඳට මෙනෙහි කරමින් අහන්න ඕනේ. මෙනෙහි කරන්න. දැන් Tamante කනට ඇහුණත් මෙනෙහි කිරීම නොකරත්වොත් ඒ අහන ළඟදී මොනවද කියලා තේරුම් ගන්නට බැරි වෙනවනේ. ඒ නිසා ඒ අර්ථ ගම්භීරය ප්‍රතිවේද ගම්භීරය කියන මේ දෙක තිබෙන බැවින් මෙනෙහි කිරීම කළ යුතුයි. ඉතින් බුදුරජාණන් වහන්සේ මේ දෙක මතක් කරනවා. ඒ ඒ දැකීමට තමයි සුනාහි අහන්න. සාදුකං මනස කරෝහි. හොඳ හැටි මෙනෙහි කරන්න. හොඳින් මෙනෙහි කරන්න. දහස් ස්ථාන. ඒකෝනේ මේ කටයුතු දෙක ඒ අසංගයෙන් සිදුවිය යුක්තයි. බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේගේ කෘත්‍යය සිදු කරනවා. ඒ කුමක්ද? කියාපේ. දහස් ස්ථාන කියන්නේ එදින අග්නික භාරද්වාජ මේ වසල යාය වසල කරන ධර්ම කවරේද කියන මේ බව දැන ගැනීමට බුදුරජාණන් වහන්සේ තමන්ට කරන ලද ඒ අවවාදය පිළිගෙන හොඳට තමන්ගේ කන් යොමු කරවි මේ ගැන මෙනෙහි කරමින් මේ ධර්මය ඇසුවා. ඉතින් බුදුහාමුදුරුවෝ අදාරනවා කෝධනෝ උපනාහීච පාපමක්ඛීච යෝ නරෝ විපන්න දික්ඛි මායාවි සංගණ්ණා වසනෝ ඉති කෝධනෝ යමෙක් ක්‍රෝධ කරන ස්වභාවය ඇත්තේද කෝධන දැන් කෝධනෝ කියන්නේ චිතෙන බව චිතෙන බව සමහර පිළිබඳව කියනවානේ හොස්ස ළඟින් නැස්ටෙකුට යන්නත් බැරි කියලා ඒ වගේ කිතුනේ හැම දෙයක්ම Tamante හිතෙන්නට කරුණක්. එහෙම මිනිසුන් ඉන්නවා. ඒක සමහර විටක ප්‍රകൃති ස්වභාවයක්මත් වෙන්නට පුළුවන්. අතීත ජාතිවලදී Tamange පුරුදුතා අනුව නේ දැන් ලෝභ දෝෂ මෝහ අලෝභ දෝෂ මෝහ කියන මේ හේතු ධර්ම තිබෙනවානේ මූල ධර්ම හේතු ධර්ම අපි පින් කරන අවස්ථාවලදී අපට ඇතිවන අද්වේෂය මේ ද්වේෂයේ බලය මඩින්නට තරම් වූ ප්‍රබල අද්වේෂයක් නුනොත් ඒ අවස්ථාවේදී සිදු කරන ලද කුසල කර්මය නිසා නැවත ප්‍රතිසන්ධියක් ලබා දෙන කල්හි ඒ ප්‍රතිසන්ධියලත් ආත්ම භාවයේදී තමා අර ද්වේෂය යටපත් කිරීම සඳහා Taman තුල පැවති අද්වේෂය දුර්වල වූ එකක් බැරි මේ ජීවිතයේදී තමා ක්‍රෝධ බහුල පුද්ගලයෙක් වෙනවා ක්‍රෝධ බහුල ඒ වගේ කරුණු ඒක එකක් පිළිබඳව කියන්න තිබෙනවා අපි ඉතින් ඔක්කොම කියන්න බැරිව සූත්‍රය කියන්නට බැරි වෙනවා අන ඒ විදිහේ සමහරු ක්‍රෝධ බහුල පුද්ගලයෙක් එනම් කෙනෙක් ඒකට ඉඩදී මේක කාටවත් වෙනස් කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. මම කොයිතරම් උත්සාහ කළත් මට සුළු කර්මකදී තරහා යන ගතිය මේ මට ඒක උපතින්ම ලැබිලා තියෙන දෙයක්. ඒක කවුරු කීවත් මට ඕක අත් කරගන්නද බැහැ කියලා Taman ඒක පිළිබඳව සාධාරණත්වයක් ඇති කරගෙන ඒ தත්වයට ඉඩදී සිටිනවද? එහෙම නැත්නම් ඒක දුරු කිරීමට, ඒ යටපත් කිරීමට නානාන්විතව කටයුතු කරනවාද කියන එක ඒ ඉතිරික් දෙනා සලකාගත යුතු දෙයක්. ඉතින් මොන කරුණක් නිසා හෝ කවුරු හරි ක්‍රෝධයෙන් යුක්ත ක්‍රෝධ බහුල පුද්ගලයෙකුව සිටිනවා නම් හැම දෙයකටම කිපෙන කෙනෙක් නම් බුදුරජාණන් වහන්සේ වදාරන්නේ කවුරුන් කියලා මේ තැනත්තා වසලේ. එතම වසලේ. ඉතින් එහෙම කියන විට මේ මනුෂ්‍ය සමාජයේ අතරෙහි සිටින්නාන අතර වසල බවින් මිදුණු මම වසලයක් නොවෙමි කියන බව කියන්නට පුළුවන් අය කී දෙනෙක් ඇතයි කියද හිතද ඒ නිසා ඒ වසල බවට පමුණුවන ක්‍රෝධය කියන එක දුරු කරන්නට ඕන ඊළඟට උපනායීච දැන් යම් කිසිවක් යම් කිසි දෙයක් නිසා කෙනෙකුට යම් පුජ්‍යලයකු කෙරෙහි තරහාවක් ඇති වෙන්නට පුළුවන්. නම් ඒ පුජ්‍යලයා දැනුතු වෙන්නට ඕන ඒ තරහව ඇති වුණා ළඟට නැති වුණා එතනින් අවසන් කියලා සලකනවා. එහෙම නෙවෙයි සමහරු මේක වැඩගත් තරහවක් බවට පමුත්වා පවත්වා ගන්නවා. ඒකයි කියන්නේ උපනාහී කියන්නේ. උපනාහී කියන්නේ වෛරය. වෛරය. දැන් Tamanට යම්කිසි වරදක් කරපු අය සිටින්නට පුළුවන්. මොකද ලෝකෙදී එහෙම ඉතාල හොඳ අයටත් වැරදි කරනවානේ. බුද්ධ ආදී උතුමනටන් වැරදි කරන මිනිසුන් සිටින ලෝකයෙහි මේ සාමාන්‍ය පුද්ගලයන්ට වැරදි කරනවයි කියන එක අරුමයක් පුදුමයක් නෙවෙයි. නමුත් එහෙම වැරදි කරපු අය පිළිබඳව උපනාහ කියන මේ වෛරය ඇති කරගත්තොත් මොකද වන්නේ? සමහර විටක ඒ දැනත්තා නොදන්නවත් විය හැකි මොහු මා කෙරෙහි වෛරයක් ඇති කරගෙන ඉන්නවයි කියලා. ඒ තමා ඇති කරගන්නට යන අවස්ථාවක්. මේ තමාට වරදක් කළ පුද්ගලයා පිළිබඳව තමා ඇති කරගෙන තිබෙන මේ වෛරය නිසා ඒ කාරණයම මරණාසන්න අවස්ථාවේදී අනිත් ඔක්කොම කරුණු වශයෙන් තල්ලු කරලා මේකම ඉදිරිපත් වෙන්නට පුළුවන්. එහෙම වුණොත් කොහෙද යන්නේ? කොහෙද යන්නේ? ඉතින් ඒ උපනාහ. ඉතින් උපනාහය කියන වෛරය යමෙක් තමා තුළ යම් කිසිවෙකු කෙරෙහි ඇති කරගෙන තිබේ නම් එහෙම ඇති කරගත්ත පුද්ගලයා වසලේ ඒ උපනාහය කියන වෛරය වසල කරන ධර්මයක්. වසලියක බවට පමුණවන ධර්මයක් උපනාහය. ඊළඟට පාපමක්ඛීච යෝ නරෝ පාපමක් පවිතු ගුණමකු කම කියන්නේ මක්ඛී කියන්නේ මකු බව ගුණ මකු බව ಗುಣ මකු කියන්නේ අන්‍යයන්ගේ ගුණය මකා දමන බව. අන්‍යයන්ගේ ගුණය අපට පුළුවන්කම තිරෙන්නට ඕන අපි ඒ තැනත්තා අපට හොඳක් කළයි සමහර විටක නරකක් කළයි. ඉවත් ඒ තැනත්තාගේ තිරෙන යම් ගුණ කවදාවත් මකාලන්නට සූදානම් නොවිය යුතුයි. ගුණ ගුණවත් අය ලෝකෙහි සිටිනවා. ගුණයක් නැති කිසිදු ගුණයක් නැති මිනිසුන් ලෝකෙහි නැහැයි කියන්නට. යම් යම් ගුණ හොඳ ගති මිනිසුන් තුල තිබෙනවා. සමහර විටක ඒ මිනිසයා හොඳටම මත්පැන් බී සමාජයේ විනාශය සිදු කර ගන්නා මිනිහෙක් වෙන්නට පුළුවන්. ඒත් ඔහුට ඔහු තවත් කර්මවලදී අන්‍යයන්ට උපකාර කරන බව ඇති කෙනෙක් වෙන්න පුළුවන්. සමහරු ඉන්නවා තමන්ට මහා අනර්ථය සිදු කරගන්න එහෙත් අන්‍යයන්ට යහපත කරන මිනිසුන් ඉන්නවා. ඉතින් තමන්ට අයහපත කරගන්න එක ඔහුගේ දුගුණයක් තමයි. නමුත් අන්‍යයන්ට කරන යහපත ඒ නිසා නරකේ කියන්නට බෑ. ඒක ගුණයක් ඒ දකින්නට ඕන. අන්න ඒ වගේ එක එක්කෙනා තුල යම් යම් ಗುಣ තිබෙනවා. ಗುಣවත්. ඒ ඒ ಗುಣ මකා දමනවා නම් තමන්ට ඔහු යම් කිසි වරදක් කළයි කියලා එහෙම නැත්නම් Taman ඔහු කෙරෙහි තමාගේ සිද්ගත්ත නොන පුද්ගලයෙක් කියලා ඒ තැනත්තා ඒ තැනත්තාගේ ಗುಣ මකා ගැනීම ලොකු අරමුණක්. ඒ නිසා ඒ පාපමක්ඛි මේ පවිතු අදහසින් අන්‍යයන්ගේ ಗುಣ මකා ගමනාය නම් ඒ ಗುಣ මැකීමේ කියන බව වසල කරන ධර්මයක්. ඒ ಗುಣ මතු පුද්ගලයා වසලේ කියලා බුදුහාමුදුරුවෝ වදාළා. ඊළඟට විපන්න දික්ඛි මායාවි සංඥා වසලෝහි විපන්න දික්ඛි විපන්න දික්ඛි කියන්නේ වරදවාගත් දෘෂ්ටි ඇත්තේ කියන එක. ඒ වරදවාගත් දෘෂ්ටිය තමයි ප්‍රධාන වශයෙන් දක්වන්නේ දස වස්තු ප්‍රත්‍යාවයි. දසවස්තුක මිත්‍යා දෘෂ්ටිය මේ පින්තුන්ට මා මේවර මේ ස්ථානෙහිම කියා දී තිබෙනවා. ඒවා මේ මේ මේ පටිගත කරන පටිවලට මේවර ඇවිල්ලා නැති දින්නම් ආදි වශයෙන් ඒ එන දසවස්තුක මිත්‍යා දෘෂ්ටි. ඒක විපන්න දිට්ටි. එමකද ඒ තනත්තාට ඒ දෘෂ්ටියෙන් යුක්තව සිටින තාක්කල් කාහටවත් බෑ ඔහුට උපකාරයක් කරන්නට ඔහුගේ මතු ජීවිතය වාසනාවන්ත කරගන්නට හෝ උපකාර කිරීමට කාහටවත් ඉඩක් නැහැ. ඒ මොකද මොහුට තිබෙන්නේ මේ හැම කරුණක් පිළිබඳවම ඒ කුසල පක්ෂය අකුසල පක්ෂය කියන මේවා එකක්වත් ඔහු නොපිළිගන්නා පුද්ගලයෙක්. ඒ නිසා ඔහුට මේ හරියට බෙහෙතක් නැති ලෙඩක් වගේ ඔහුගේ තත්ත්වය. ඔහුගේ තත්ත්වය බඳු එකක්. විපන්න. එතකොට යමෙකුගේ තිබෙන්නේ ඒ විදිහේ විපර්යාස වරදවාගත් දෘෂ්ටියක් නම් ඒ විද්‍යා දෘෂ්ටිගත දැනත්තේ වසලී විපන්න දිට්ඨිය. අනිත් එක ඒ ඒ විපන්න දිට්ඨිය කියන ඒ විද්‍යා දෘෂ්ටිය තමා වසලේතු කරන්නට කාරණා ඉපන්නේ. ඊළඟට දක්වන්නේ මායාවි. මායාවි කියන්නේ ඇති දොස් සංගවා ලබන ස්වභාවය. දැන් අපගේ තිබෙන වැරදි. වැරදි. ඔක්කොම හංගගෙන තම මේ විදිහේ වැරදි ඇති පුද්ගලයෙක් යයි කාහටවත් දැනගන්නට නොහෙන පරිදි හැසිරෙන බව තමයි මායාවේ ස්වභාවය. ඇති දොස් සංගවීම මායාව. මායාව. දැන් ඒ එක්කිනාට දිනුවන්නට බෑනේ. දැන් හැමදෙනාම එහෙම සංගවන්නට උත්සාහ කරන්නේ මොනවද? Tamange තිබෙන හොඳ ගති නෙමෙයි සංගවන්න උත්සාහ කරන්නේ නරක ගති. හොඳ ගති මොනා කරන්නද ලෑස්ති. පත්තරේ සමහර විට අනුන් ලවා හෝ දාගෙන ප්‍රසිද්ධ කරගන්න තයි කැමති. හොඳ ගති කියන්නේ. දෝෂ සංගවන්න. බලාපොරොත්තුවත් මගේ දෝෂ කවුරුවත් දැන නුගනීවා කියන මේ අදහසයි සමාසල පවතින. මායාව කියන්නේ ඒක. අනේ මායාව කියන මේ ස්වභාවය යමිතු තුල පවතීද ඒ තනත්තා වසලයේ ඒ මායාව වසල බවට පමුණුවන ධර්මයක්. විපන්න දිට්ඨි මායාවි මෙන්න මේ කියන කරුණු වලින් යමෙක් යුක්ත නම් ඒ තනත්තා වසලේකුවයි වසලේකයි බම්බේය පතලේකයි දැනගන්නේය. ඒක ජන්වා විජන්වාපි යෝධපානං විහිංපති යස්ස පානේ බයානක්ති සංගඥාවකෝ. දැන් මෙතන ඒකජන් විජන් කියලා දක්වන්නේ සතුන් පිළිබඳව. සමහර සතුන් විජු වටින් පළමු කොට ඉතද ඒ කියන්නේ මව් කුසින් විතරසේ එළියට ඇවිත් ඊට පස්සේ ප්‍රාණීකු හැටියට, සත්වේකු හැටියට දිවි වෙනවා. එහෙම සතුන්ට කියනවා ද්විජයි කියලා. දෙවරක් උපන් කියන තේරුම. එහෙම සතුන් හෝ ඒකජං වා විජං වා එකවරක් උපන් නැත්නම් දෙවරක් උපන් එහෙම සතුන් යෝධ පාණං ඒකජං වා විජං වාපි යෝධ පාණං විහිංසති එවන් ප්‍රාණීන්ට යමේ හිංසා කරන්නේද ඔවුන් නසන්නේද ඔවුන් කෙරෙහි යක්ෂ පාමේ දයා නැති ඒ සත්‍යයන් කෙරෙහි දයාව නැත්තේද දයාව කියන මෛත්‍රිය කරුණාව නැත්තේද සංගඥා වසලෝකි ඒක නැත්තා වසලේකෝයි දැනගන්නේ එතකොට සත්ව ඝාතනය සත්ව හිංසාව යමෙක් කරන්නේ නම් ඒ තැනකසා වසලයේකි වසලයේකි ඒ ඒ සත්ව හිංසාව ආ සත්ව ඝාතනය වසලයේකු බවට පමුණුවන ධර්මයේ යෝ හම්ති පරිරුන්ධති ගාමානි නිගමානිච නිගානකෝ සමඤ්ඤාතෝ සංඥා වසලෝ ඉති යමේ මේ ගාමානි නිගමානිච්ච ගම් නියංගම් කියන මේවා හන්ති පරිරුන්දති ඒවා ඝාතනය කරනවා ගාම ඝාතකයෝය නිගම ඝාතකයෝය කියලා කියන්නේ බොරු බොරු වශයෙන් ඒවා සමහරු පරිරුන්දති කියන්නේ වට කරලා සොර මුලක් හැටියට වට කරලා ඒවා පැහැර ගන්නවා ගම් පැහැරීම, නියම් ගම් පැහැරීම. නිග්ගාහකෝ සමඤ්ඤාතෝ සංඥාවකලෝයිති. ඒ විදිහේ මේ තමන් අන්‍ය යන්ට අයත් දේවල් පැහැර ගැනීම සඳහා ඒ ගම් යම් ගම් වට කරගෙන ඒ ගාම ධාතක, විගම ධාතක යම් හැටියට ක්‍රියා කරන්නේ නම් ඔව්හු සංජඤ්ඤා වසලෝයිති. ඒ බඳු කෙනෙක් වෙනම් ඔහු වසලයකයි දැනගන්නේ. එදින් දැන් ඒ බඳු වසලයන් හා ඒ වසල කරන ධර්මයන්ගෙන් යුක්තය නැද්ද? දැන් සමහර පළාත් තිබෙනවා. ඒ පළාත්වල මිනිසුන් මහත් බියෙන් ගත කරනවා. මොකද කොයි වෙලාවෙ මේ සොරමුලක් ජීවිතයට කඩාවැටි මේවා පැහැරගෙන ආවේ. අපගේ ජීවිත තොර කරයි. කියලා දන්නේ නැතිව මහා බියකින් පසුබන අය සිටිනවා. ඒ බිය අන්‍යයන්ට ගෙන දෙන බව මේ වසල කමසා පුදුවන්නක් නැත්තම් කාටවත් බිය නැතුව ඉන්නට පුළුවන්. ඒ බිය ගෙන දෙන්නෝ කවුද වසලයෝ? සමහර විට වවුන් කියන්නට පුළුවන්. අපි මහා සම්මත රජ කාලයේ සිට මහා සම්මත රජුවන්ගෙන් පැවතෙන්නේ කියලා. එහෙම කියන්නට බැරි නෑ. නමුත් ඔවුන් නිසා ලෝකයාට සිදුවන්නේ අනර්ථයක්. එබැවින් එවන් දේ කරන්නෝ යස්සලයෝ ඒ දේවල් වශව කරන ධර්ම. ගාමීවා යදිවා රඤ්ඤේ යම් කරේසං මමායිතං තේය අදින්න මාදේති සංගඤ්ඤා වසලෝ. දැන් සමහරෙකුට ගමේ එහෙම නැත්නම් අරන්නේ යාමේවා යදිවාරන්නේ ඒකයි ගමේ හෝ එහෙම අරන්නේ හෝ යම් කරේසං මමායිතං අන්නේ කුවිසින් වෙන අය විසින් මමායිතං බොහොම ආදරයෙන් රකින්න මගේ කියා කලකාගෙන සිටින දේවල් තියෙනවා ඒක තමාගේ දේවල් දැන් අපි ගෙදර ඉන්නකොට ගෙයි කියලා අපිට ගෙයිම තිබෙන දේවල් විතරක් නෙවෙයි සමහර විටකට සමහර විටක ඒ කෙනෙක් කෙනා සම්පතක යම් දේවල් තිබෙන්නට පුළුවන් බාහිරව වතු පිටි ආදී එහෙම දේවල් තිබෙනවා. ඒවායේ කවුරු Taman දෙදෙර හිටියට මේ නිදී ළඟම තිබුණාත් ඒවා Tamanගේ නොවේ කියලා නෙවෙයි සැලකන්නේ තමා සංකත දේ. ඒවා එහෙම සලකාගෙන සිටින ඒ දේවල් යම් කෙනෙක් හේය කරෙන් අදින්නම් ආදේති ඒ නුදුන් දෙයක් තමා ගනීනා වෙන කෙනෙකු සංකත දෙයක් ගමේ හෝ ආරණ්‍යයේ හෝ තියෙන්නේ. Tamante එය ඔහුගේ කැමැත්තෙන් දුන්නේ නැහැ. ඒ නොදී තමා සොරසිතින් ඒවා ගන්නේ නම් සංඥා අසලෝයි. එබඳු ඒ හොරකම කරන තැනස්සා වසලේකයි දැනගන්නේ. එතකොට ඒ හොරකම් කරන්නා වසලේක හොරකම් කරන්නා වසලේ ඒ හොරකම වසලේතු බවට පමුණුවන කාරණය. සංජය. ඊළඟට යෝහවේ ඉන මාදාය චුද්ධමානෝ කලායති මහිතේ ඉන මත්ථීති සංගන්නා වසලෝයිති. මේ සමහරු තමන්ට අවශ්‍ය අවස්ථාවලදී ඇතම් විටක තමන්ගේ ගොවිතැන් එළහෙළතාම් කර ගැනීම සඳහාමත් තවත් කෙනෙකුගෙන් උපකාර වශයෙන් ණය ලබා ගන්නවා. ණය. ඉතින් සමහර විටක කියනවා මෙපමණ පොලියකුත් එක්ක දෙන්නම්. නම් කිසි සම්මුතියකට පැමිණලා ගන්න. සමහර සිටිනවා ලියකිනි කියවිලි වලවත් අත්සන් කරන්නේ නැතිව. එහෙම දෙන අය සමහරු ලිය කියවිලි වල අත්සන් අරගෙන එහෙම දෙනවා. එහෙම හොඳයි ගන්නවා අපි ලිය කියවිලි වල අත්සන් අරගෙන නැහැ. නිකන් ඒක ඒකට කියනවා නිකන් මහත්වරුන්ගේ එක ගැස්ලක්. දෙකින් වෙන දෙකීමක්. එහෙම කියලා ගන්නවා. අර කියන තමන්ගේ කටයුත්ත කරගත්තට පස්සේ සමහර සිදුනවා තමන් ඒ ධනෙම යොදලා මූල ධනෙ හැටියට තමන්ගේ ව්‍යාපාරය පටන් ගන්න. ඒ ව්‍යාපාරය සරුසාර වුණාට පස්සේ පොලියත් සමග අර මූල ධනෙසේ ගත් ඒ ණය බේරා ගැනීමට හැකියකම තිබියදී ණය නොගත් කෙනෙක් හැටියට ඉන්න මිනිසුන් සිටිනවලු. දැන් මේ ණය ගත්ත තැනත්තාගේ පසුව ණය හිමියා ඇවිල්ලා ඉල්ලනවා. අර අතුලලා ගත්ත ණය ඒක දෙන්නේ දැන් මට උවමනා කරලා තියෙනවා. ඔබෙන් ගත්ත ණය කවදද මං ගත්තේ මං එහෙම ණයක් අරගෙන නැහැ කියලා ඒක මේ මේ ඒ ඉල්ලීම නැත්නම් එහෙම නායකත්වයේ නැති බව ප්‍රකාශ කොට. Taman ඊ මගාරින. එහෙම කෙනෙක් විතර. ඒ කියන්නේ ණය අරගෙන ණයගත්තේ නැtei කියලා ප්‍රකාශ කරනවා පස්සේ. ඉබන්දාද ඉබඳු තනස්තාද වසලේකයි ධම්මීය. ඒතොර ණය අරගෙන නොදී Taman ණය නොගත් බව යාපාන ඉබන්දෙත් විතොත් ඔහු වසලේ ඔහුගේ ක්‍රියාව වසල ක්‍රියාවක් නැත්නම් වසලේති බවට පමුණුවන ක්‍රියාවක්. යෝ වේ කිංචික්ක කම්යතා පන්තස්මින් වජන්තං ජනං අන්ත්වා කිංචික්ක මාදේති අංජඤ්ඤා වසලෝ. එහෙම වසලියොත් දැන් බොහොම ඉන්නවා. දැන් මිනිසුන් සමහර විටක වන්දනා ගමනක්වත් යන්නට බයයි. එහෙම කොට අතරමකදී ඒ Taman යන වාහනය නවත්තලා තුවක්කු ආදී එල්ල කරලා මේ අපේ තිබෙන දේවල් රැගෙන යන දේවල් ඔක්කොම පොඩි බඳගෙන උන් ගහන යනවා. දැන් එහෙම පන්ත ගහත කියනවා මේ මේ මම් පහරම ස්වරූප. ඉතින් මේ අය පිළිබඳවයි බුදුරජාණන් වහන්සේ මෙතන බදාරන්නේ. යෝගේ කිංචික්ක කම්මිතමේ යම් කිසි දෙයක් ලබ දැන ගන්නට කැමැත්තෙන් සම්පස්මින් වජන්තම් ජනං මේ මාර්ගයේ ගමන් කරන මිනිසුන් මාර්ගයේ ගමන් කරන මිනිසුන් වජන්තම් ජන හංකා කිංචිත්තමාදේති ඔවුන්ට හිරිහැර කරලා කරදර කරලා දීඩා කරලා යමක් කරගන්න සංගඤ්ඤා වසලෝ සංගඤ්ඤා වසලෝ ඉති එබන්දු එබන්දෙකු වසලයකයි දැනගන්නේය එතකොට ඒ ඒ தත්වයට පැමිණෙන්නේ ඔහු කරපු ක්‍රියාවයි ඊළඟට අත්ථ හේතු, කර හේතු, ධන හේතු ච යෝ නරෝ. සක්කි පුත්තෝ මුසා බ්‍රූහි, මුසා බ්‍රූති සංඥා වසලෝ. අත්ථ හේතු, කර හේතු, ධන හේතු ච යෝ නරෝ. සක්කි පුත්තෝ මුසා බ්‍රූති සංඥා වසලෝයි. යම් කෙනෙක් යම් නරේ යම් මිනිසෙක් අත්ථ හේතු තමා පිළිබඳ කර්මා අර ඒ අනුන් නිසා. සමහර විටක තමා නිසා, එහෙම නැත්නම් අන්‍යයන් නිසා. එහෙම නැත්නම් ධනය නිසා. ධන හේතු. මේ කියන දේවල් සම්බන්ධයෙන් යම්කිසි අවස්ථාවකදී Tamange සාක්ෂි විමසු කල්ලි සක්කි පුට්ඨෝ සාක්ෂියක් අසන්නේ කුමටද අපි ආ ගනිමු දැන් උසාවියක වුණා බලාපොරොත්තු වන්නේ සාක්ෂිය අහලා මේ විනිශ්චය හරි හැටියට කරන්නට. මොකද සාක්ෂි පදනම් කොටයි මේ විනිශ්චය දෙන්නේ. ඒ නිසා සාක්ෂි කරු තමා දුතු දේ දුතු හැටියට කියන්නට ඕන. දුදුතු දේ දුදුතු හැටියට කියන්නට ඕන. දන්නා දේ දන්නා හැටියට කියන්නට ඕන. නොදන්නා දේ නොදන්නා බව කියන්නට ඕන. එහෙම නොකිය, එහෙම දිවුරන්නේ. සමහරු දියුරනවා සමහරු තමගේ ආගමානුකූලව තමා කියන්නේම ඇත්ත. ඇත්තක් මිසක බොරුවක් නෙවෙයි කියලා. ඊළඟට ප්‍රකන්දෙම කියනවා බොරු හැල්ලක්. බොරු හැල්ලක්. සමහර විටක තමාව බේරෙන්නට බේරගන්න. එහෙම නැත්නම් තමාගේ කවුරු හරි වෙන කෙනෙක් බේරගන්නට. එහෙම නැත්නම් මේ ලබන ධන හේතු. ධනේ හේතුයි. සාක්ෂි විමසූ කල්හි සක්ඛි පුට්ඨෝ මුසා භූති බොරු යම් සංඥා වසලු ඉදම් දෙකු වසලේකයි දැනගන්න. එතකොට එතකොට මේ අධික ಭಾರದ್ವಾಜ ආත්මය මේ ඔහු වසල වාදයෙන් කතා කළේ සර්වඥ අථාගත බුදුරජාණන් වහන්සේට උන්වහන්සේ මේ ප්‍රකාශ කරනවා ඔබ එළෙහෙමනේ ඔබ දන්නවද වසලයා කියන්නේ කවුද? මේ වසල බවට පමුණවන්නේ මොනවයින්ද කියන එක. මම දන්නේ නැහැ ස්වාමීන් මට කියලා දෙන්න. එහෙනම් අහගන්න හොඳට. මෙනෙහි කරන්න මේවා ගැන මම කියන්නම් කියලා තමන් වහන්සේ මේ කියාගෙන දේශනා කරගෙන යන්නේ. ඉතින් එතකොට මේ බොරු කීම ගැනයි දැන් මේක උන්වහන්සේ වෙනත් තැන්වලදී දේශනා කරලා තිබෙනවා. ඒකං ධම්මං අතීතස්ස නිසාවාදිස්ස ජන්තුනෝ විතින්න පරලෝකස්ස මක්ඛි පාපං අකාර්ය. එකම ධර්මයේ වෙන සත්‍යය. ඒ කියන්නේ සත්‍යයට සත්‍යය තමයි එකම ධර්මය. ඒ සත්‍යයේ වූ ධර්මය ඉක්මවලා යමෙක් බොරු කියනවා නම් ඒ තැනත්තා පරලෝක පිළිබඳ අපේක්ෂා අත්හල කෙනෙක්. පරලෝක පිළිබඳ අපේක්ෂා අත්හල කෙනෙක් කියන්නේ පරලෝ මොකක් වුණත් කලක් නැtei කියලා ඒ බලාපොරොත්තුව සුන් කරගත්ත නැති කරගත්ත කෙනෙක්. ඒ නිසා ඔහුට මේ ජීවිතයේදී කරන්නට බැරි පාප කර්මයක් නැත්තේය. එහෙමයි බුදුහාමුදුරුවෝ කියන්නේ. නැත්ති පාපං ප්‍රකාශ කරනවා. යෝ ඥාතිනං සදීනං වා ධාරේසු සඛීනං වා යෝ ඥාතිනං සඛීනං වා ධාරේසු පටිදිස්සති සාහසා සම්පියේනවා අංජඤ්ඤාවසලෝ ඒක මේ කාමීත්‍යාචාරයට සම්බන්ධ එකක් කියනවා යෝ ඥාතිනං වා සඛීනං වා තමන්ගේ නෑවන්නා වූ දැනත්තෙකුගේ එහෙම නැත්නම් තමාගේ මිත්‍රයෙකු වන්නා වූ දැනත්තෙකුගේ ධාරේසු භාර්යාවන් කෙරෙහි ප්‍රතිදිස්සු වරදවා පිළිපදින්න ඒ කියන්නේ ඒ කොහොමද සහසා සම්පීනවා සමහර විට බලහත්කාරයේ එහෙම නැත්නම් ඒ අයවද කැමැති කරවාගෙන සම්පීනවා බලහත්කාරයෙන් හෝ ඔවුන් කැමැති කරවාගෙන හෝ ඔවුන් සමග ඒ වැරදි හැසිරීමෙහි යෙදීනම් අන්න ඒ තැනත්තා වසලේකයි දැනගන්නේ. ඒකට කාමීත්‍යාචාරෙහි යෙදෙන්නා වසලේ. දැන් දැන් ඒක අපේ පංචශීලයට බොහොම ලස්සනට ගලපන්නට පුළුවන්. පංචේ කඩන්නා පිළිබඳව නේ සතුන් මරන්නා වසලයේකි. සොරකම් කරන්නා වසලයේකි. කාම විත්‍යාචාරය කරන්නා වසලයේකි. බොරු කියන්නා වසලයේකි. ඒක කරුණේ මේ දක්වා කියුණානේ. එතකොට ප්‍රස්තවින් දැන් අප කියපු ඒ හතරින් කවරක් හෝ කරන තැනැත්තෙක් දෙතෝ ඒ කර්ම කොටගෙන හිතෙම වසලයේ ඔහුට කියන්නට බෑ මම මේ තප්පේ උසස් කෙනෙක් කියලා. මේ කාරණේ හේතු කොටගෙන තමා වස්සලේ. ඒක මේ අප කියන දෙයක් නෙවෙයි. ලෝකාග්‍ර වූ තථාගතයන් වහන්සේ වදාරණ කාරණේ සංඥා වස්සලේ. ඊළඟට යෝ මාතරං වා පිතරං වා ජින්නකං ගත යොබ්බනං පහු සම්තෝන භරති සංඥා වස්සලෝ යමෙක් තමාගේ මව හෝ පියා ඒ වයස්ගත වෙලා යෞවනයේ ගත වී ගිය වයස්ගත වූ මව්පිය දෙදෙනා ඒ ප්‍රමුසන්තෝ නභරති තමාට හැකියාව තිබුණා අමාට වත්පොහසත්කම් තිබුණා ප්‍රමුසන්තෝ කියේ ඒකයි ප්‍රමුසන්තෝ නභරති ඒ ගෙදනාව රැක බලා ගන්නේ නැත්නම් ඔවුන් පෝෂණය කරන්නේ නැත්නම් සංජඤ්ඤා වසලෝ එතන වසනේකයි දැනගන්නේය දැන් එහෙම දරුවන් වර්තමානයේ නැද්ද ඕන තරම් සිටිනවා තමන්ට මව්පියන්ට සලකන්නට තරම් සෑහෙන ධනයක් ඊළඟට මොනවාද කරන්නට තිබෙන්නේ සැලකී වශයෙන් තමන් දෙදෙන සිටිනේ අය කනවනම් බොනවනම් එයින් ටිකක් තමන් ටිකක් අඩුව කාලා දීලා දෙන්නට පුළුවන් නම් තමන්ගේ මව්පිය දෙන්නාට එහෙත් එහෙම නොසලකන දරුවන් මේ වර්තමානයේ ලෝකයේ ගැන නම් අමුතුවෙන් කියලි නෑ මේ බෞද්ධයන් වෙසෙන බෞද්ධ පවුල් වල මව්පියන්ට ඒ ඉරණම අත් වෙලා තිබෙනවා. එහෙම නොසලකා හරින දරුවන් ඉතින් ඒක ඒ දරුවන් සමහර විටක තමන්ට මව්පියන් ඉන්න තත්වය ගැන සැලකන විට තමන් ලෝකයාට පෙන්වාගෙන ඉන්න තත්වය හා නොගැලපෙන බවක් තියෙනවා. මොකද මව්පියන්ගේ සමහර විටක නූගත්කම් නූගත්කම් දිලිඳුකම් ඔය හදි නොඑක් ඒවා තමා ලෝකෙහි පෙන්වාගෙන තිබෙන උජාරුව හා හරියන්නේ නැහැ. ඒ නිසා මේ මගේ අම්මා, මේ මගේ තාත්තා. මේ අම්මයි මේ තාත්තයි කියන මේ දෙන්නා නොසිටින්නට මමයි කියලා එක්කෙනෙක් ඉන්නේ නැහැ. මගේ මේ උජාරුව දැන් ඉදේ නම් ඒ අම්මා තාත්තා ඒ අය මට මොනවත් නොකළා. මාව කුඩා කල මැරෙන්නට නොදී මාව රැකගත්ත එකම මදිද. එහෙම හිතන්න. එම පුරුදු වෙලා ඒ මෞර්තිය දෙදෙනා Tamante කළ හැකි හැම සත්කාරයක්ම කරන්න ඕනේ. මෞර්තියන් යහපතෙහි යොදවන්නට ඕනේ. දැන් එහෙමනේ දරුවා. එහෙම දරුවෝ ඉන්නවා. එහෙම මෞර්තියන් දැන් Tamante කෙරෙන උපකාරයට ණය ගෙවපු දරුවන් ඒ ණය ගෙවල සම්පූර්ණ කරයි කියන්නද පුළුවන් බබුයි. වාපි බාමේක කුඩා දෙයක් නෙමෙයි සරියුත් මහ රහතන් වහන්සේ ගැන සලකන්නේ. උන්වහන්සේගේ ඥානයක්. දරුවන් පුත්‍රයන්ම හත් දෙනෙක් සොදනේ. ඊට පෙඩිද මම දන්නේ ඔක්කොම රහතන් වහන්සේ. ඒ ඒ මෑණියන් ඒ මිසදිටුගත් දැනත්තියක් හැටියටයි සිටියේ. සරියුත් මහ රහතන් වහන්සේ උන්වහන්සේගේ අවසාන කාලය ගත කරන්නට වැඩිය තමන් ඒ මෑණියන් වහන්සේ වාසය කරන ඒ වගේම තමන් ඉපදුණු තමන් මේ උත්පත්තිය සිදු වුණු ඒ කාමරෙහිම ලැබුම් ගන්නටයි උන්වහන්සේ වැඩි බුදුරජාණන් වහන්සේගෙන් අවසරගෙන පින්වන් පෑම සඳහා වැඩියා. ඒ වැඩිය අවස්ථාවේදී උන්වහන්සේට මේ වැඩ කුඩා පින් සිදු කරගන්නට බැහැ දකින්නට පැමිණි අය සිටියා. ඒ අය මෙලොව සිටින අය නෙවේ. ශක්‍රදේවේන්ද්‍රයා, සතරවරම් රජවරු ශක්‍රදේවේන්ද්‍රයා මහා භක්මයා කියන මේ අයයි මහා භක්මයා තමයි පසුවම ආවේ. මෑණියන් දකින්න මේ ආලෝකය. දැකලා අහනවා පුතාගේ මේ කවුද ආවේ? මම දැක්ක මෙහෙම ආලෝකයක් කවුද? සතරවරම් රජවරුන්. ආ මගේ පුතා ඊටත් වඩා ලොකු කෙනෙක්. ඉතින් පරිත්‍ථාම් දිව බුදුරජාණන් වහන්සේ ගැන ප්‍රකාශ කරන්නේ. මහන්සේගේ තිබෙන ශ්‍රේෂ්ඨත්වය. සතර දේවේන්ද්‍රයාම මහා බ්‍රහ්මයාය කියන්නේ බ්‍රහ්මයා ලෝකයේ මවපු තැනස්කාරය කියා පිළිගත් දෘෂ්ටිය ඇති මේ මෑණියා. ඒවා ඒ ඒ මහා ප්‍රඥා. ආ මගේ පුතා ඊටත් වඩා උසස් කෙනෙක්. බුදුරජාණන් වහන්සේගේ ಗುಣ සමුදාය පිළිබඳව මතක් කර දීලා ඈත ධර්ම දේශනා කරලා සෝවාන් මාර්ග ඵලයන්හි පිහිටෙව්වා. අන්න ඒ සෝවාන් මාර්ග ඵලයන්හි පිහිටවීම උන්වහන්සේ තමන් වහන්සේගේ මේ පස්චිම ආත්ම භාවය ලබා දීමේ මෑණියන් වූ ඒ කාන්තාවට Taman විසින් කළ යුතු උපකාරය ඊටාම උත්කෘෂ්ඨ පරිච්ඡේදයෙන් සිදු කළා. ගුණ ධර්මයේ යහපතෙහි පිහිටෙව්වා. අපාය දුකින් නිදහස් කළා. නේ? ඉතින් ඒ මෞපියන්ට ඒ තරමේ ධර්මයේ පැත්තෙන් ඒ පැත්තට ඒ වගේම ආහාර පාන ආදී පෝෂණය කරන පැත්තෙන් ද Tamante හැකිතරම් වුණට සලකන්නට ඕන ඔවුන් ජීවත්ව සිටින. අනතුරුව නියදියාට පස්සේ හැකි හැම අවස්ථාවලදීම පින් කරලා වුණට පින් පමුණවන්නට ඕන. ඒක මොකද ඒ ඒ දෙදෙනා මතයි මේ ඔක්කොම තිරන්නේ අපේ මුළු ජීවිතේම. ජීවිතය. දැන් සමහරෙකුට කියනවා වෛද්‍යවරු පවා කියනවා කුඩා කල මවගේ කිරිදී ගැඩුණු දරුවා එහෙම මවගේ කිරි බොන්නට අවස්ථාවක් නොලැබුණු දරුවාට වඩා ඔව් ශක්ති සම්පන්න එකමනක් නෙවෙයි මේ බෝ වෙන රෝගාදීන් මේ ප්‍රතිශක්තිය ලබන කෙනෙක්. ඒවා ගැළපෙන්නේ නැති එක. දැන් ඒ මව්වරු අපට එහෙම කිරි දුවන් නේ කිරි අපි කිරි දීලා වැඩුනේ. ඉතින් මේ ගෑණියන්ට සමාජයේ අපතය ලොකු වුණාට පස්සේ සමාජයේ ශරීරයේ පෙනුම ටික අලංකාර වුණාට පස්සේ මේ නාටි කියනා මගේ අම්මයි කියන්නට ලැජ්ජාවන් කරමි. පුත්‍රයන් දුන් ලෝකෙ සිටින. ඒක මහා අනගාතාවයි. ඉතින් මේ මෞඛ්‍ය දෙදෙනාට කොයිතරම් හිතේ අමාරුවක් ඇති වෙනවද? සමහර විට අම්මා තාත්තම කියන්නට බැරි නෑ. උසාවි තියෙන මේ විචාරුවට මං අපි මේ පහත් වැඩි ඒ නිසා කියන්න එපා පුතේ මාගේ අම්මයි තාත්තයි කියලා. ඒකත් කියනවා දන්නේ අම්මා තාත්තා. මොකද ඒ තරම් මව්පිය දෙදෙනා දරුවන්ට ආදරේ. දරුවන් තමයි පෙරලා ආදරේ පවත්වන්නේ නැත්තේ. ඒක බොහොම භයානකයි. වැඩි දෙනා ඒ කරනවා නෙවෙයි. සමහරු ඉන්නවා එහෙම කරන ඉතින් ඊළඟට යෝ මාතරං පිතරං වා භාතරං භගිනින් සසුන් හන්ති රෝසේති වාචාය සංගඤ්ඤා වස්සලෝයි යමෙක් තමන්ගේ මවට පියාට සහෝදරයාට සහෝදරියට ඒ වගේම නැදි මයිලන්ට නෑ නෑ නෑ ළමාලා ආදී ඒ ඥාතිවරුන්ට හන්ති